කරනවා කියන එක ධර්මාව ධර්මයත් එක්ක සම්බන්ධ දෙයක්. ඒක සියල්ලන්ටම කරන්න බෑ. ඒතර ඒකෙදි පුළුවන් දෙමව්පියන් දෙමව්පියන් විසින් දරුවන්ට අවවාද කරන ලෞකික ක්‍රමයක් තියෙනවා අධ්‍යක්ීම් සහිත. ඒ හරිය කරන හරියක් කළ හැකියි. ඊට වැඩි යම් කිසි හරියක් කරන්න දෙයක් තියෙනවා ඊට අනුකූල වන්නාව දැනක සම්බන්ධ කරලා ඒ කියන කෙනෙන් ඒ ටික කරනවා මිසක්. ධර්මයේ සාක්ෂි කරලා අරගෙන ධර්මයේ අනුශාසනා කරනවා කියන එක අමාරු දරුවන්ට තියා සාර්ථකයි. දැන් දරුවන්ට කරන්න පුළුවන් නම් අනික කළ හැකියි. ඒ දරුවන්ට විතරක් නෙවෙයි. පුළුවන් නම් කරන්න පුළුවන්. හැකියාව තියෙනවා. එහෙනම් දරුවන්ට ඉතරක් නෙමෙයි මුළු ලෝකයටමත් එහෙම කරන්න පුළුවන් ඒ අවස්ථාවේ හැටියට. දරුවන්ට අවවාද කරන දෙමාපියන්ට බුදුදහම තුලින් අවවාද කරනවා කියලා කියොත් මේක දෙල්ලමක් නෙමෙයි. දැන් ඒ නිසා ඒ කාලේ මොකද කරන්නේ දරුවෝ මෙහෙයවනවා ඊට ගැළපෙන තැන් වලට ස්වාමීන් වහන්සේලා විතර. ඒතර ඒගොල්ලෝ ඉතින් ඒක ධානා හිටිය ස්වාමීන් වහන්සේලා ඒකට හසල දැනුම් ඇති අය හිටිය. ඒ බඳු අය අතර යොමු කරනවා. ස්වාමින්වහන්සේ නම කියමු කියලා ස්වාමින්වහන්සේ නමක් හරි මේකට උත්තර දෙන්න ගැලපෙන්නේ අහවල් හාමුදුරුවෝ අපි අහල් හාමුදුරන් මේ දරුවා යොමු කරමු කියලා. ඒ අවවාදන ශාසනය දෙන්න ඉතින් යොමු කරනවා. අන්න එහෙම තමයි ඉදස්කලේ ඒවා. දෙමව්පියන් විසින් දරුවන්ට කිය යුතු අධ්‍යක්ීම් සහිත අවවාද තියෙනවා. ලෞකිකත්වයෙන් දන්න හරියක්. ඒකට අරගෙන විශේෂ ඥානයක් අවශ්‍ය නැහැ. යාර පුංචි කතාවක් තියෙනවා එක ළමයේ කුරුළු පැට්ටේ කරගෙන ඇවිදලා කූඩුවකින් පියාගෙන ඉන්නවලු අතේ දැන් මේ ළමයාට ගිහින් දාපන් කියලා නම් නොකිය. ඒ අම්මා උන්ති අවවාද සෙල්ලම පෙන්වන ළමයාට. දැන් මට කුරුළු පැට්ටෙක් ඉන්නානේ. මගේ පුතා තමයි මගේ කුරුළු පැට්ටා. මං තමයි කුරුළු අම්මා. දැන් ඉතින් මගේ කුරුළු පැට්ටාට කවන්න මං කෑම අරන් ඉන්නම්කෝ කියලා කියනකන් අත්වනවනම් මේ කුරුළු අම්මා එනවා කුරුළු පැට්ටාට කවන්න කියලා දැන් බලනවා. ඉතින් අර කේක් කෑල්ලක් එහෙම ගෙනල්ලා ළමයාට කටේ තියෙනවා. මගේ කුරුළු පැටියට මේ කුරුළු අම්මා මා කවනවා කිය. තව දවසක් අනික් හැරේ අරගෙන ආව තව මොනවා හරි. අනේ මගේ කුරුළු පැට්ටා කවුද අරන් ගිහිල්ලා අනේ මං දැන් කාට කෑම කවන්නද? ඒකේ අම්මා අඬන්නේ නැහැ දුක් වුණා. අල්ලගෙන හරි කම්පාවක් අනේ අම්මේ මේ කුඩු පැත්තගේ අම්මා දැන් මෙහෙම දුක් වෙනවා ඇති නේද මං ගිහින් කුඩු පැත්තා තියන්න කියලා විදහාතර කුඩුවෙන් තියලා ආවද ළමයා. ඇයි ළමයා කියනවා ළමර අපි කවදාවත් මේ වගේ සතුන්ට කරදර කරන්න හොඳ නැහැ උන්ගේ අම්මලාතුන්ට ආදරේ ඉන්නේ. දැන් අම්මා කිව්වේ නැහැ පුතේ කුරුළු පැට ගිහින් තියන්න කියලා කිව්වේ නැහැ. වෙන ක්‍රමයක් අනුගමනය කළා. ළමයට හැඟීම් මතුවලා එන ක්‍රමය. දැන් ඒක හරි වැදගත් කතාවක් ඒක. අර ළමයෙකුට අවවාදයක් කිරීමට වැඩි ආදර්ශමත්ව පෙන්වන්න ක්‍රම තියෙනවා නම් ඒක හරි වැදගත් වෙනවා. ඒලා ළමයිගේ හැඟීම් මතුවලා එනවා. ඒක තරහෙන් කරන්නත් බෑ. අර වගේම අර ළමා ආතල් ළමා මනසට ගැළපෙන ඒ බඳු ක්‍රම තුලින්ම එහෙම කරන්න පුළුවන් අය ඉන්නවා. හැබැයි ඒකත් සියල්ලන්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් අපිට දැනගන්න දැනවත් වෙන්න තියෙන හොඳ එක්තරා ආදර්ශයක් ඔය කිව්වේ. දැන් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ උපක්‍රමශීලී ඕනේ. ඉතින් මේ වගේ දේවල් මේ අයින් ගද අයවමයට කියන්නේ කිය පුතේ ප්‍රාණඝාතය හොඳ නැහැ. ප්‍රාණඝාතයේ පවුනි. ඔය යකී වගේ රල්ලමෑර තේරෙනවා දන්නේ. අර වගේ දෙයක්. ඒක වරද කියලා දෙන්න පුළුවන්. එහෙනම් මේ ළමා මනස හැංගෙන ක්‍රමයක් තිබුණා. ඒ ක්‍රමයේ ඉතින් මේ ළමයා දැනුවත් වුණා. ඒක ළමා මනස කාවැදුණා. ඉතින් ඒ ළමා මනසේ මේ මට්ටම කාවැදිච්චාම මේ ළමයා එතන පටන් ගින් ධර්ම අවබෝධයක් ලබනවා. ඒ කුරුළු පැට විතරක් නෙමෙයි ලීන් පැත්තේ දැකලා ඒ ළමයා හිතනවා ලීන් අම්මා ලීන් පැටට කොච්චර ආදරේද? ඉතින් දැන් ඒ අම්මා දුකයි නැපි මේක අරන් ආව. ඒ ළමයා ඒකෙන් හුඟා දුරට යනවා. අන්න ඒ වගේ ක්‍රම තියෙනවා අපි. ධර්මානු ධර්මාභෝධයක් ලබා දෙන්න ඒ වගේ নানা ආකාර ක්‍රම තියෙනවා. මේ සාමයේ සමාදානයේ ලබා දෙන්න ක්‍රම. ඉතින් එහෙම ක්‍රම තුලින් ඒ ළමයි ගන්න පුළුවන් නම් ඒකත් හැකියාවක් ඒක ලොකු දෙයක්. මේ වගේ ගැඹුරු ධර්මාර්ගයෙන් ළමයින්ට කියා දීලා ළමයි එතෙන්ට හරවන්න බෑ. ඒකට ගැළපෙන අය නම් ඊට ගැළපෙන උදාහරණ උපමා දීලා ළමයි තුනක් හරවන්න ඒ දේශකයන් වහන්සේලාට හැකියාව තියෙන පුළුවන්. එහෙම ක්‍රම තියෙනවා. ඉතින් ඒක අම්මාලාට දෙමාපිය කිව්වට අහන්නේ නෑ. මාර කිව්ව එක ළමෙක් මිට්ටු වැද්දෙන් යකේ හාය හරි. ඒ වෙලේ තරුණියෙක් හරි දාමරිකයි. මගේ ඉතිසගත කතාව කියා තියෙනවා. එයා මේ මේ දැන් කොළඹ රැකියාවට ගිහිල්ලා එනකොට එන්නේ හරි දාමරිකා පොඩ්ඩක් ඇන්නම් මේ මිනිස්සු රණ්ඩු කරගන්න. ගහ ගන්නවා. ඉන්නේ අතින් හරි හයිහත්යක් තියෙනවා. ඒ වගේ උපක්‍රමශීලී අනික් අයගෙන් ගුටි කාලා ඉන්නේ මිනිහා අනික් අයට ගහලා ඉන්නේ කොහොමද? ඒ නිකන් ගහන්නේ ගහපම ලීලි වෙනවා. සමහර මිනිහ ඇඳුම් වල හිටන් ලී ගෙදර එනකොට. දැන් අම්මා තාත්තා කොච්චර අවවාද කරන්න ගියත් ඕවා කරන්න එපා කියේ එනම පිළිගන්නේ නැහැ ගණන් ගන්නේවත්. මේ හරි බයකින් ඉන්නේ කොවිලා හරි කවුරුහරි දාමර කී ගමන පිහින් හරි දමලානේ. ඒ වුණත් අපේ ළමයා ඉවරයි. ඉතින් මේ මේකගේ නහර වැඩිකමට මේක කොච්චර කිව්වත් අහන්නේ නැහැ. මගේ හැටි මෙහෙමනේ කියයි ඉතින් හරි වේදනාවෙන් හිටියේ. මටත් ඇවිල්ලා හිටන් කිව්වා මෙහෙම එකක් තියෙනවා හරි අමාරුයි. මේ ළමෙන් නරකක් නැහැ. ඒ වුණාට හරිම ඇත්තටම මේ වගේ අවස්ථාවල පොඩ්ඩක් නැත්නම් මේ කුපිත වෙනවා. මේ විදිහට කටයුතු කරන්න. ඉතින් මම දවසක් කොමලාවට ඒ ගෙදරට ගිය දවසකදී අර ළමයාත් හිටියා. අනේ මහත්තයා මම හිතුවා මහන් ළමයා. ඉතින් අනේ මහත්තයා පුළුවන් නම් මේ ළමයාට පුළුවන් විදිහ අවවාදයක් කරන්නකෝ මෙන්න මේ දරුණු කියලා මෙහෙම කිව්වා. ඊට පස්සේ යාර අම්මලා කියලා ළමයා ගණන් ගන්න තු ඉන්නවා. ඇත්තට ගණන් ගත්තෙත් නෑ. පරණ පරණ වයස කෙනෙක්. අර මහත්තයාත් වැඩිලා ඉන්නා තනියෙන් ඉන්නේ පොඩ්ඩක් කතා කරන්නකෝ. අම්මලා කතා කරන්නකෝ. ඔයගේ තමයි කිව්වේ ඉතින්. මගේ පුතේ එන්න පිටින් පොඩ්ඩක් මෙහාට අපි තින් මොනවා හරි කතා කරමුකෝ. ඒවා මාත් බොහොම නිකන් වීඩියෝෙන් ඉනාගෙන වාගේ. අරගෙන ඉවරලා ඉතින් ඉතින් මම ඉතින් එයාගෙන් ඇහුවා. ඔය කවුරු හරි බැන්නොත් කවුරු හරි ගැහුවොත් හරි මොනවා හරි කරන් දාවොත් ඉතින් එයා අදහස් කරන්නේ කොහොමද? ගැහුවා ගහන බැන්න උපයි නේද මොකක් කරන්නේ? ආ පාසල්ලා ඉන්නේ නැහැ. මගේ හැටියෙම තමයි. ඔක තමයි ඉන්නේ බොහොම ගැඹුරින් දෙන උත්තරේ. ගැහුවා ගහන වෙනම කරන්නේ. බැලුවා පයින්න. බැලලා නිකන් ඉන්න එවෙල්ල යාලා දෙකක් දෙනවා. මං නම් එහෙමයි. බොහොම ජාරියෙන් ප්‍රසාරම් කියලා විදිහට කිව්වා. පස්සේ මං එයාට මේක වැරදි කියන්නේ කියන්නේ. මං ඇයිද පුතා මීහර දැකලා තියෙනවනේ. මහත්ය කියලා කියනවා පුතා කියලා කියන ඉතින් ගානක් නැහැ. ඒ මීහරක් දෙන්නේ කිහිම ඒ පොරාල් දෙනකොට උන්ගේ ගති ලක්ෂණය මොකක්ද? දුවන්නද බලන්නේ පොරකන්ද? මේ හරහා පොර කෑවොත් එක එක වැටෙනකම ඌ යන්නේ. ඌ තර පොරේට යනවා. අක බල්ලෝ දෙන්නේ එහෙම දැක්කොත් එහෙම දැකලා තියෙනවා. එක එකට බැරි වෙනකම් හපා ගන්නවා. බාලු පොර කෑවත් ඒ වගේ. ඔය සතු පොර කනවා බොහොම දැකලා තියෙනවා. මගේ සත්ත්ව ලෝකේ හැටි නේද? ඔය ඒක ඉතින් ඒ උන් අතරෙත් එක එහෙම තමයි. අල්ලගන්නේ ඒක. මක මිනිස්සු අතරේ කොහොමයි? බැරි හරිය කොහොමයි දින්නේ? බැන්නොත් බනින්නේ නැහැ, ගැව්වොත් ගහන්නේ නැහැ කියන අය කී දෙනෙක් ඇද්ද 100ක් ගත්තොත්. බැන්නොත් බනිනවා, ගැව්වොත් ගහනවා, එකට ඒක කරනවා කියන අය කී දෙනෙක් ඇද්ද? වැඩි හරියක් ඔකේ දින්නේ කියලා බංග කල්පනා කරා. ඒ බැන්නොත් බනිනවා, ගැව්වොත් ගහනවා කියන අයගේ චරිත ලක්ෂණය බැලුවොත්. ඔය බුදා ගැන කියනවා නෙමෙයි මම. මේ සාමාන්‍ය ලෝකයාද. ඒගොල්ලන්ගේ ස්වභාවය කොහොමද? බේබද්දෝ දාමරිකයෝ. මෙහෙම කොටසක් ලෝකේ ඉන්නවා. වැඩි හරියක් ওই සිරිත තියෙන කාගේද? එයාගේ නේ. මොකක් සිරිසන්නු අතරක්. ඒ වගේ ලෝකේ පහක් සිරිත් තියෙන අය අතරක්. වටිනා දෙයක් හැටියට හලකන කෑල්ලක් තමයි පුතත් මේ මහා වටිනා දෙයක් හැටියට මට කිව්වේ. ඔය ওই જાති විදිහට කටයුතු කරන අය නම් පුතේ මේ තිරසන් වතරක් හරියට වැඩි. ඔක ලොකු කමක්. තිරසනුන්ට පුළුවන්. තිරසනු කරන්නේ ලොකු හින්දා. තිරසන්කම හින්දා. දැන් ටිකක් කල්පනා කරගන්න. මම ගැව්වොත් ගහන්නේ නැහැ, බැන්නොත් බනින්නේ නැහැ. ඒක ඉවසලා හිටන් කටයුතු කරනවා කියලා හිතියෝ. එහෙමයි කී දෙනෙක් ඉන්න තිරසන් අතර එහෙම. එකෙක්වත් ඉන්නවා. දැන් මිනිහා සත්‍ය නැතුව අහගෙන ඉන්නේ. තිරසන් අතර නම් ඒ જાති නැහැ. අර දාමනික බේබද්දු දාමරිකයෝ IRC කාර්යෝ කියලා ওই જાතිය කියන උන් අතර කී දෙනෙක් ඉන්නවා. ගැහුවොත් ගහන්නේ නැහැ, වැන්නොත් බයින්නේ නැහැ, ඉවසනවා කියන අය නැහැ. 100ක් ගත්තාම 100න් එකෙනෙකුටවත් පිහින් නැති නැති ඒ ගුණේ. පහද්ද නිඳිත හොඳද? පෙර කොහොමද වැටෙන්නේ? මොකක් ගුණවතෙක් වෙන එක හරි අපහසුයි. නීචයෙක් වෙන එක හරි පහසුයි. හැබැයි නීචයට නීච වැඩ හරි ලොකු දේවල් හැටියට පේනවා. ගුණවත් වෙනකන් ගුණවතුන්ගේ උතුම් දේ ලෝකයට පේන්නේ. එනේ පුතේ කවදා හරි පුළුවන් වුණොත් ගුණවතෙක් කරන වැඩ කරන්න. ওই ධාමනික 100කට කරන්න බැරි දෙයක්. ඒ ගුණවතාවක් කියලා හැකියි. ගැව්වොත් ගහන්න බැන්නොත් වයින්න ධාමනික 100කට පුළුවන්. පහතයි 100කටත් ඒක මහ ලේසි වැඩක්. හැබැයි ගැව්වොත් බැන්නොත් ඉවසලා ඉන්න පුළුවන් වෙනවා නම් ඒ වගේ දෙයක් හම්බෙන්නේ ඊටාම දුර්ලභ ගුණවතෙකුට පමණයි. වටිනාදී ගැහුව ගහන එකද ඉවසන එකද? බැන්නොත් වයින් එකද ඉවසලා හිටන් ඒක හමනේටපත් කරන්න පුළුවන් නෑ ඒකද? ඔළුව හල්ලා ගියා මොකද කිව්වේ නෑ මට. වෙන කතාවක් නෙමෙයි. දැන් මෙයා වෙන ලොකු පාඩමක් ගත්තා නමුත් අනික් අය වගේ ප්‍රශංසා කරගෙන ඉන්නේ කියන්නේ. ඊට පස්සේ එයා ගිහිටා එනකොට අර වෙනදාට වෙච්ච දාමරීකම නැහැ. රස්සාවට ගිහිල්ලා එනවා. ඔහොම ටික දවසක් යනකොට දරුවෙක් හම්බෙන්න ඉන්න මේ කාන්තාවක්. එදා සේනක හුඟක් මේ රේල්වේ ඉඳලා තිනවා. දුම්රියේ ඉන්නකොට එයාට ඉඩ දෙන්නේ නැහැ කවුරුවත්. කොල්ල කට්ටියක් එහෙම මෙහෙ විහිළු කොලොප්පම් කර කර ඉන්නවා. අරේ කනුවක් බදාගෙන බොහොම අමාරුවෙන් තමයි ඉඳලා තියෙන්නේ යා ළඟම සොයන්නේ. අනාගි මෙතන වාඩි වෙන්න කියලා එළම. එයා අල්ලම අර සීට් එකේ තියලා නැගිට්ටා. අනිකොල්ල මට ආච්චි එකේ මාන කොහොම ඉතින්. දෙයි දෙයිද? ඔය જાති යකයකින් මිනිහා දිහා බල බල කොලොප්පන් කරනවා. දැන් මිනිහා නම් ඔය වගේ වචනයක් කිව්වොත් එහෙම වෙනදක් නම් බිල්ලෙන් අල්ලගෙන හොඳ දෙක තුනක් ගහලා තමයි මිනිහා මිල්ල කරන්නේ. අර මං කිව්ව වචන මතක් කරලා ඉවසගෙන හිටියා. ඊට පස්සේ මිනිහාට මේ තව තවත් අර බලලා කොලොප්පන් කරනවා වෙන්නේ. ඒ කොලොප්පන් කරන නායකයාට කිව්වා සහෝදරයා එයා හිතන්නේ මේ වගේ නංගි කියලා. එයා මට මොකද්ද කියන්නේ එහෙම ගන්න. මේ මේ ඉන්නේ මේ නංගි ඔයාගේ නංගි කියලා හිතන්නකෝ. ඔයාගේ නංගිට කවුරු හරි දරුවෙක් හම්බෙලා ඔයාගේ ඉඩ දෙන්න තින්නකොට මම මේ රාජ්‍ය ඔහොම ඉඩ දුන්නා ඔයා මට මොකද්ද කියන්නේ? දැන් මිනිහට ඔකට උත්තරයක් දෙන්න බෑ මිනිහා තරහව. තරහ ගියා. මොකක්ද යකෝ කියන්නේ? කියන ගහන්නවා. ඔයා වාගේ 100කට කරන්න පුළුවන් ඕවා 100කට කරන්න පුළුවන් දෙයක් කරන්න බැරි දෙයක් මට කරන්න පුළුවන්. අයි මං එල්ලන්නේ උඩ තියන්නේ. මොනවා කරන්නද? ඒක තවත් එනවා ගන්න. ඔයාට මට ගහන්නත් පුළුවන්, ඔයාට මට නිඳා කරන්නත් පුළුවන්. හැබැයි මට ඉවසන්න පුළුවන්. හැබැයි ඒක ඔයා වගේ 100කටවත් කරන්න බැරි දෙයක්. එහෙම එකක් මට පුළුවන්. මම ඒකයි කිව්වේ. ඔයා වගේ 100කට කරන්න බැරි දෙයක් මට කරන්න පුළුවන් කියලා. ආසල්නේ එහෙම බිම්බලාගෙන වැටෙරි හිඳගත්තා. වචනයක්වත් කිව්වේ නැහැ කතා නොකර ඔය ටික මෙයා මෙතනින් බහලා ආවා. ඊට පස්සේ සති ගානකට පස්සේ කියන්නේ නැති දවසක් අසීට් වල ඉස්සරහා හිටපු දවසක මෙයා එනකොට බොහෝම නිමිලා එකිනෙක ඇවිත් ඉඳගත්තා ළඟ. මල්ලි තමයි අඳුරන්න පුළුවන්. කියලා හවර. මොන බලවම මතක් වෙන අයදායේ සිද්ධි. අර එදාර අර කාන්තාවක් අර දරුවෙක් හම්බෙන්න දරම සීට් එක දුන්නට පස්සේ දා මෙහෙම කටයුතු කරපේක නනේද කිව්වා. නෑ නෑ යන්නේ. එයා එදා මලා. මේ වෙන එකනේ කිව්වා. ඒ කියන්නේ તો මොකද්ද කිව්වේ? නෑ ඒ જાතිය දරුණු පුද්ගලයා මලා. අර ඔයා කියන්නේ දහස් 100කට කරන්න බැරි දෙයක් ඔයාට කරන්න පුළුවන් කියලා. අද මම ඒ જાතියෙක් කෙනෙක්. මටත් අද 100කට කරන්න බැරි දෙයක් කරන්න පුළුවන් කෙනෙක් වෙලා තියෙනවා ඔයාගේ වචනේ. ඒ වචනේ මට හිතට කාවැදෙනවා මගේ අම්මා තාත්තම කවදාවත් කියපු දෙයක් මට කාවැදෙන්නේ නැහැ. ඒ වචනේ මගේ පපුවේ අභ්‍යන්තරයේම කාවැදෙනවා. මටම හිතා ගන්න බෑ කොහොමද කියලා. ඔයා ඔයාගේ ඔයා කොයින්ද දැනගත්තේ? අර මගේ අහනකොට ඉතින් පස්සේ විතර ගියා. මෙහෙම කියා දෙනවා. දැන් බලන්න මේ කතාවෙන් පස්සේ ඒගොල්ලන්ගේ මුළු පරපුරම ඒ ළමා හිටව පරපුරම ඔය ගති රසයෙන්ටපත් වුණා. දැන් මේ තරම් ලොකුවට හැදෙන්න අර වචනේ කොච්චර ගැඹුරට දාවද? දැන් අම්මට තාත්තට ඔය කියා දෙන්නේ බැරුව ගියා. අන්න ඒක කියන්නේ දහම් විග්‍රහ කරනකොට කාවදින ක්‍රම තියෙනවා. ඒක හරි වැදගත්. අති දුර්ලභයි. මම ඒකයි කිව්වේ ඒ වගේ අවස්ථාවල ඊට සුදුසු ආයත යොමු කරවලා හරි එහෙම දේවල් කරවන්න ඕනේ. හරි. දවල් දාන පූජාවෙන් පස්සේ අපි සාකච්ඡා කරමු සෑම දිනකට යහපතක්. තවත් අපිට ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා ඒකේ ආකාසට්ටාච බුම්මට්ටා කියන ගාථාවේ තේරුම කුමක්ද කියන එක. මේ ගාථා හදලා තියෙන්නේ පින් පුණ්‍යානුමෝදනා ගාථා බුදුරන් වහන්සේ දේශනා කරපුවා නෙමෙයි ඊට පස්සේ කාලෙක අපේ පෙරුණහන්තිලා හෝ යම්කි භාෂා දන්න අය ඒ විදිහට හදලා තියෙන ගාථා. යක්ෂ නාග දේව කියන කොට්ටාස තුනක මේ පිරිසක් ලෝකේ ඉන්නවා. යක්ෂ නාග දේව කියලා කියන්නේ අපේ සිංහල පිරිස් අතරේ හිටපු පිරිස් තුනක් හැටියටයි අපි ඉස්සෙල්ලාම සැලකලා තියෙන්නේ. නම ලෝකෙම ඉන්න ඔක්කොම පිරිස. එක යක්ෂ පිරිසට අයිති, එක නාග පිරිසට අයිති, එක දේව පිරිසට අයිති. උත්ජන ලෝකේ හිටපු ඔක්කොම ඉඳලා තියෙන ওই තුල. ඒ කියන්නේ යක්ෂ පිරිස කියලා හිතන් කියන්නේ ඔය ආයුධ හදලා ඒ වගේම සටන්කාමී ආයුධ ඒ වගේම යම් කර්මාන්ත ආදී හදලා ඒ වගේ දේවල් වලට කටයුතු කරපු <coughs> යසස් ඇති පිරිස කියන එකයි යක්ෂ පිරිස කියන්නේ. ඒගොල්ලෝ යසස් මතු කරගෙන එවන් ශාස්ත්‍රීයත්වයේ උදා කරගෙන එහෙම ජීවත් වෙච්ච පිරිසක්. ඔය නාග පිරිස කියන කොටාසේ නායකත්වයේ දරපු අය. නායකත්වයේ දරාගෙන හිටපු පිරිස තමයි නාග පිරිස කියන්නේ. අර පාලනය කරපු පිරිස. දේව ඇදහිලි ආදී කටයුතු කරගෙන හිටපු පිරිස තමයි දේව පිරිස කිව්වේ. කොයි රටක නමුත් ওই පිරිස තුන ඉන්නවා. මේ ලංකාවේ ওই පිළිබඳව යක්ෂ නාග දේව කියන මුල් කාලේ ගෝත්‍ර තුනකට ඔය ආකාරයෙන් හිටියා. මේකෙදි මේ යක්ෂ පිරිස කියන කට්ටිය මේ ධර්මයේ තරංගු නැහැ. ඒගොල්ලෝ බොහෝ කොටම දඩයම් කරගෙන ඒ වගේම යම් කිසි නොයි කයි ආයුධ හදාගෙන ඒවා පාවිච්චි කරමින් හිටව පිරිසක්. දේව පිරිස කියන කට්ටිය දෙවියන් අදහමින් ඒ ආකාරයෙන් දේව ස්තෝත්‍ර කරමින් ඒ ආදී වශයෙන් කටයුතු කරපු පිරිස. නාග පිරිස කියන හජවරු ඒ වගේ ඇමතිවරු ආදී වන්නාව පිරිස ඉතින් ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙලා හිටව පිරිස. ඔතන මේ දේව නාග කියන පිරිස දෙක එක පාක්ෂිකයක්. යක්ෂ පිරිස කියන කට්ටිය ඒගොල්ලෝ ඒගොල්ලෝ නිෂ්පාදනය වූ කර්මාන්තවල සහ කාටවත් පිට නොයන්න ඒගොල්ලෝ වෙනම කැලෑ ප්‍රදේශ වලට එලා ඒගොල්ලෝ හදන ආයු ආයුධ පරපෝණ හැටි ඔය ආදී යන්නාව දේවල් මේ කාර්මික කටයුතු වලට හදන යන්ත්‍ර සූත්‍ර ඒවා රහස් තියාගෙන බොහොම අනික් අයගෙන් වෙන් වෙලා හිටවතු ඉන්නවා. ඒ යක්ෂ පිරිස කියන කට්ටියගේ පැත්තට කාටවත් යන්න දෙන්න. මොකද මේ රහස් ආරංචි වෙයි දැනගනී කියලා. ඒගොල්ලෝ හතරන් තුන් දුවරන් හිදී බලු හදු පාටේ අය. ඒ වගේම ආයුධ පනපවලා ඔය ආදි වශයෙන් ඒවා අනික් අයට ලබා ගන්න ඉඩ තිබෙන්නේ නැහැ. ඒවා ආරංචි වෙයි දැනගනී කියලා තමයි ඒගොල්ලෝ ඒවට වැඩ බැඳලා දාමරික විදියට පාලනය කළේ. ඒගොල්ලන්ගේ පැත්ත. අන්නේ යක්ෂ පිරිස කියන කට්ටියගේ මේ ඇදහිලි තිබුණේ නැහැ. යක්ෂ ඇදහිලි තිබුණාට ඒගොල්ලෝ මේ දේව ඇදහිලි වලට සම්බන්ධ වෙලා හිටියේ නෑ. ಗುಣධර්ම පැත්තට බලාපොරොත්තු වෙලා හිටියේ නෑ. ජාමරික වැඩ කරමින් ඒ වගේ සතන්කාරී කටයුතු වලට සම්බන්ධ වෙලා එහෙම හිටව පිරිසක් නිසා. ඒ පිරිසට ඒ අනිකාය ප්‍රිය කලේ නෑ. ඒ දේව නාග කියන පිරිස් එක. එයා ඒ අය ගාතාවක් හදාගත්ත ආකාශයේ වතන භූමියේහි වතන මහා ඉද්ධිමත් වූ දේව නාග කියන කොටස් දෙකට පින් දෙන්නේ. ඒ හදාගත්ත ගාථාව පදනම් දේවා නාගා මහිද්దికා කියලා කියන්නේ දේව නාග කියන මේ මහා යුද්ධ වතේ දේව නාග කියන දෙක තමයි යස්ස පොරසට සම්බන්ධ කරගත්තේ නේ. ඉතින් ඒ අයට පුණ්‍යානුමෝදනා කිරීමට ගාථාවක් හදාගත්තා. ඒ ගාථාව තමයි ඔය දේවා නාගා මහිද්దికා ආකාසත්තා ජුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා කියන ගාථාව. ඉතින් තිරසක් අක්කන්තු මං තරං ආදී වශයෙන් පටන් ගත්තාම ඒකම තමයි ශාසනයේට සම්බන්ධ කරලා පස්සේ තිරං සක්කන්තු සාසනං තිරං සක්කන්තු දේශනං තිරං සක්කන්තු මම්පරං කී ආදී වශයෙන් ගත්ත තිරං සක්කන්තු ලෝක සාසනං කියලා ගත්ත මේ ආදී වශයෙන් හදාගත්තේ. ඉතින් ඒ ගාථාව තියෙන කොටසකට අත්හැරලා කොටසකට පුණ්‍ය අනුමೋದනා කරන ගාථාවක්. නැව බෞද්ධත්වයේ තුල තියෙන සියලු ලෝක සත්ත්වයින් මිත්‍රරමින් සියලු ලෝක සත්ත්වයින් ආශිර්වාද පතමින් කටයුතු කරන කටයුත්තක් තියෙන්න ඕනේ. ඒ තමයි මේ ගාථාව වඩා අපි අරගන්නේ සබ්බේ සත්තා ඒ වගේ සබ්බේ දේවා සබ්බේ සත්තා ආදී වශයෙන් අනුමෝදන් කුගේ නම් ගන්න ගාතාව. මේ සියලුම සත්වයින්ට සියලුම දෙවියන්ට කියලා ගත්තේ ඒකයි. ඉත්තාවතා ධම්මයේ කියන ඉතෙක් මෙතෙක් කරන ලද්දා මේ පුණ්‍ය සමුහයේ ඒ වගේම සම්පතම් පුණ්‍ය සම්පදා සම්පාදනය කරගත්තා මේ පුණ්‍ය සම්පත්තිය සබ්බේ දේවා අනුසියලු දෙවියෝම අනුමෝදන් වෙත්වා කියලා. සියලු දෙවියන්ටම සම්බන්ධ කරගන්නේ තමයි නියම විදිහට බෞද්ධ ක්‍රමය. ඒක තමයි අපි ඒ ගාථා පුණ්‍ය අනුමෝදනාට ගත්තේ. මේ කොටසක් අත්හැරලා කොටසක් කරගුණාම අර යක්ෂ කොටාසේ යමනාප වෙනවා. අපි අත්හැරලා අපිට ඒවා දෙන්නේ නැහැ කියලා. යක්ෂ මිනිස් අවස්ථාවේ ඉන්න අවස්ථාවේදී ඒගොල්ලන්ට පින් වල වටිනාකම තේරුම් නැතුවට ඔය ගන්ධබ්බ අවස්ථාවට ආදීපත් වුණාට පස්සේ ඒගොල්ලෝ දකිනවා පින් ඵලයෙන් ලැබෙන හැටි. ඒතකොට ඒගොල්ලෝ පින බලාපොරොත්තු වෙනවා. හැබැයි බලාපොරොත්තු වුණාට ඒගොල්ලෝ දෙන්නේ නැතුවම ඒගොල්ලෝ අමනාප වෙනවා. එහෙම වුණොත් එහෙම වෙන්නේ කොටසක් අපි කවනාප වෙන්නේ. මේ සියලුමයි අනුමෝදන් කිරීමේදී මේ හිමිකම් තියන අය ඒවා ලබා ගන්නවා. ඒතකොට එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඊළඟ තමයි සබ්බී දේවානුමෝදන්තු ආදී වශයෙන් අපි ඒ ගාතාව අරගන්නේ. තව එකක් තව තියෙනවා මේ සංසාර සාරෝග විනීත නීසං කියන මේ ගාථාවේ තේරුම. මේ ගාථා තුනක් තියෙනවා. මේක බුද්ධ දේශනා නෙමෙයි. පස්සේ ඒ වගේ හදාගත්ත ගාථා. මේක ඉතින් අරගෙන මොකද මේ ගාථා අපි මේ භාවිතාවට අරගෙන නැහැ. ඒ නිසා ඒක අරගෙන වල්ලා තම වෙලාවක ඒක අර්ථය දෙන්න ඕන. ආවනවා පස්සේ තියෙනවනම් එවන්න. ලැබිලා තියෙනවා දහම් ගුණ සහ සංඝ ගුණ තුලින් අනාගාමී ඵලයේ දක්වා පිවිසෙන ආකාරය මීට පෙර විස්තර කරලා තියෙනවා. ඊට එහාට බුදු ගුණ පිළිබඳව කරපු විස්තරයක් ගැනයි අහන්නේ. මේ ගුණ 24 තුලින් ආර්ය මාර්ගයේ පූර්ණය කරගන්න ආකාරය අපි ඉස්සෙල්ලා විග්‍රහ කරලා තිබුණා. එතකොට අනුපූරව එකින් එක ಗುಣ සම්පූර්ණ වෙනකොට අරිහත්ත්වයටපත් වෙනකන් අවබෝධය ලැබෙන හැටි. දැන් සීල ගුණය ප්‍රධාන වශයෙන් සෝවාන් ඵලයෙන් සතරදාගාමී ඵලයෙන් සම්බන්ධ වෙලා සමාධි ගුණය සම්පූර්ණ වෙනවා අනාගාමී ඵලයෙන්. ප්‍රඥා ගුණයෙන් කෙරෙන්නා වූ ඉතුරු හරිය තමයි අරිහත් ඵලයෙන් සම්පූර්ණ වෙන්න තියෙන්නේ. බුද්ධිය වර්ධනය කරන බුද්ධිගෝචර පැත්ත. අර බුදුගුණ වලින් පෙන්වන්නේ අන්න ඒ ටිකයි. බුදුගුණවලින් පෙන්වන්නේ බුද්ධි වර්ධනයේදී යථාබෝධය ලැබුණාම අන්නේ යථාබෝධය නිසා යන්තරමක් ඒ වැඩෙන ඵලයක් තියෙන යන්න ගුණයක් තියෙනවා නම් අන්නේ ඇතිවෙනා වූ ಗುಣමාර්ගය තමයි පෙන්වන්නේ බුදුගුණ තුලින්. දහම් ගුණ තුලින් අවබෝධය ලැබලා ආවට පස්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ අවබෝධය ප්‍රඥාවෙන් ලබනවා. ඒක චතුරාර්ය සත්‍ය පිළිබඳ මූලික අවබෝධය අනාගාමී ඵලයට නෝට ලැබුණට පූර්ණ අවබෝධය ලැබෙන්නේ අරිහත් ඵලයෙන්. මෙන්න මේ නිසා මෙතෙන්දී දුක පිළිබඳව අත්දැකීම. අපි දැකීම ලැබුවට අත්දැකීම ලබා පූර්ණ කරලා තිබුණේ නැහැ. දුකට හේතුව දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධ ගාමිනී මාර්ගය පිළිබඳ පූර්ණ භාවයටපත් වෙන්නේ අත්දැකීම ලබන්නේ. ඒ පූර්ණ අත්දැකීම ලබනකොට බුදු ගුණ වලින් හිතිය පූර්ණ වෙන්න ඕනේ. ඔය හැම ගුණයකදීම දැන් සගුණ පූර්ණ වෙනකොට දහම් ගුණ එක මට්ටමකින් පූර්ණ වෙනවා. ඊට අඩු මට්ටමකින් බුදු ගුණ පූර්ණ වෙනවා. අනාගාමී ඵලයටපත් වෙනකොට බුදු ගුණ දහම් ගුණ පූර්ණ වෙනවා. තව මට්ටමකින් බුදු ගුණ පූර්ණ වෙනවා. දහම් ගුණ හද ගුණ පූර්ණ වෙලා තව මට්ටමකින් බුදු ගුණ පූර්ණ වෙනවා. අරිහත් ඵලයටපත් වෙනකොට තමයි ශ්‍රාවකයෙක් වශයෙන් බුදු ගුණ දැකිය යුතු ඉහළම කොටස පූර්ණ වෙන්නේ. අන්න එතෙන්ට ආවට පස්සේ තමයි ලෝකේ අනිත්‍ය වශයෙන් දුක වශයෙන් අනාත්ම වශයෙන් දැකීමේ අත්දැකීම තුලින් අර අස්මී මානී ක්‍රමක්‍රමයෙන් දුරු කරගෙන රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාවයෙන් මෙන්න මේ නීවරණ පහ දුරු කරන ප්‍රඥාවෙන් ලැබුව අවබෝධය අන්න ඒ ටික කරගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධයක් ලැබෙනවා නම් මෙන්න මේ ටිකට කියනවා බුද්ධ කියන ගුණය කාම භවයේ උදුරා දැම්මට රූප භවයයි අරූප භවය දෙක උදුරා දවලා තිබුණේ නැහැ භවයේ උදුරා තමයි සකිනවා භව උද්ධේවත් බුද්ධ කියලා. භවයේ උදුරා තමයි අවස්ථාව පූර්ණ වෙන්නේ රූප භවය අරූප භවය කියන මේ භව දෙකේ උප්පත්තියට හේතුකාරකයන් උදුරා දමමු දවසටයි. මෙන්න මේ නිසා අන්නේ භවයේ උදුරා තමන්නා වූ ගුණය පූර්ණ කරනකොට බුද්ධ කියන ගුණයටපත් වෙනවා. එහෙනම් බුද්ධ කියන ගුණයටපත් වුණාට පස්සේ කාම භවයේ රූප භවයේ අරූප භවයේ කියන මේ භව තුනම උදුරා දමලා ඉවරයි. උන්වහන්සේට උපදින්න භවයක් නැහැ. යම් භවයක උපදින්න හේතුවක් තිබුණා නම් ඒ භවය උදුරලා ඉවරයි. ඉවත් කරලා ඉවරයි. අනේ බුද්ධ භවට පත් වෙනවා. එතකොට එතෙන්ද පත් වෙන කෙනෙක් තමයි. සත්තා දේව මනුස්සානම් කියන ගුණයෙන් දේව දේව මනුස්ස කියන මේ දෙගතියේ ඉන්න අය. ශාස්ත්‍රීය කෘත්‍ය කරන්න අධ්‍යක්ීම් පූර්ණ කරපු කෙනා. දැන් උන්වහන්සේගේ අධ්‍යක්ීම කාම රූප අරූප කියන තුන් භවයේම අසාරත්වය දැකලා. ඒකේ මිදීමේ වටිනාකම දැකලා. ඒ අධ්‍යක්ලා තියෙන උත්තරය. දැන් උන්වහන්සේ තමයි දේව ගබ්බයින්ට දෙවියන්ට මිනිස්සෙයින්ට මේ සියල්ලන්ට යථාර්ථයේ පෙන්වා දීමට අධ්‍යක්ීම් සහිතව ඉන්නේ. අන්න ඒ නිසා උන්වහන්සේ කියනවා සත්තා දේවවරසානං කියන ගුණේ ඒකාන්තයෙන් බුද්ධ කියන ගුණයට එනකොට ඒකට ඇතුළත් වෙනවා. මේවා අප්‍රමාණ ගුණ. ඒ අප්‍රමාණ ගුණ තුලින් ශ්‍රාවකයෙක් වශයෙන් යම් කර්මක් පිවිතිය හැකිද? අරිහත්ත්වයටපත් වීමේදී අධ්‍යක්ීම පූර්ණ නිසා එතන පිවිදෙනවා. මේ නිසා උන්වහන්සේ ළඟ ඒ ගුණයෙන් ඒ ගුණයෙන් ශ්‍රාවකයෙක් වශයෙන් ලැබිය යුතු පූර්ණතාවය ලබනවා. මේ ਸਰව සම්පූර්ණ බුදු පියාණන් වහන්සේ. නව බුදු ගුණ කිව්වහම බුදු පියාණන් වහන්සේට විතරක් තියෙන ගුණ නෙමෙයි බුද්ධියේ ගුණ බුදු ගුණ. ਸਰව සම්පූර්ණ බුද්ධියේ ගුණ බුදුරයන් වහන්සේ. අරිහත් ඵලයේ පිළිබඳ අධ්‍යක්ෂින් සහිත බුද්ධියේ ගුණ රහතන් වහන්සේ. ඒක අපිට අවශ්‍ය වෙන්නේ කෙසේ හෝ අරිහත් ඵලයෙන් විමුක්තිය ලබා ගැනීම නම් ඒකට අවශ්‍ය කරන සාස්ෘත්වය කරන්න රහතන් වහන්සේ දක්සයි. ලෝකයේ නොදන්න සියලුම දේවල් පිළිබඳ දැන ගැනීම තිල්ල උත්‍රා බුදුරයන් වහන්සේට. ඒ ටික අවශ්‍ය වුණේ ලෝකේ යථාර්ථය හරියට දැනගන්න. ඒක ඒ දැනගෙන අවශ්‍ය කරනකොට දුන්නාට පස්සේ අපිට අවශ්‍ය ටික ප්‍රයෝජනෙට ගන්න පුළුවන් රහතන් වහන්සේ දැනගත්ත බුද්ධියේ ಗುಣ මට්ටමින්. අන්න ඒ නිසා සාස්ෘත්වය સિદ્ધ කරනකොට උන්වහන්සේ තුන් ලෝකයේ කෙතරම්වත් ඇලෙන්න ධර්ම දේශනා කරන්නේ නැහැ. තුන් ලෝකයේ පිළිබඳව නෑ කාම ලෝකයක්, රූප ලෝකයක්, අරූප ලෝකයක් කියන මේ තුන් ලෝකයේ තුන් භවයේම ඇයිමට ධර්ම දේශනාවක් නෑ. තුන් භවයේම ආදීනව පෙන්නලා ඒකේ මිදීමේ වටිනාකම පෙන්නලා පූර්ණ නිවනේ වටිනාකම පෙන්නලා උන්වහන්සේ ධර්ම දේශනා කරනවා. අන්න ඒ නිසා ලෝකයේ පැවැත්ම තුල ඉන්න ඕනම කෙනෙකුට අන්තිම විමුක්තිය කරා යාමට අවශ්‍ය කරන ඉතුරු හරියක් තියෙනවා නම් උන්වහන්සේගේ ධර්ම දේශනාවේ අධ්‍යක්ීන් සහිත වේදික ආගම් දැනගන්න පුළුවන් වෙයි. මෙන්න මේ ගුණය තියෙන නිසා උන්වහන්සේට සත්තා දේවමනසානං කියන ගුණෙට ඇතුළත් වෙච්ච බවට තීරණ වෙනවා. ඒක ඒ ටික කරගන්න පුළුවන් බව. එතකොට අනුත්තරෝ පුරිස ධම්ම සාරති කියන ගුණයත් උන්වහන්සේ ලබනවා. බුද්ධ කියන චතුරාර්ය සත්‍ය අවබෝධය ලබනකොටම දැන් ඕකට පෙන්වන්නේ පොත්වල පෙන්වන්නේ කුරුසයෙන් দমনය කළා කියන වචනය. බඹසුර යකුන්තෙද දමණය කර තමන් ලද සෙත දීමු නිසඳ පුරිස ධම්සාරති නම් ලද කියන මේ විදිහට පෙන්නවා මේ මේ බුදුනාකාරයේ විග්‍රහ කරනකොට. නැව එතන පෙන්නන කාරණට වඩා ගැඹුරු පැත්තක් තියෙනවා මේ පුරිස ධම්සාරති කියන ගුණය තුල. ඔතන පුරුෂ ධම්සාරති නෙමෙයි තියෙන්නේ පුරිස ධම්සාරති. පුරිස කියන වචනේත් පෙන්වන්නේ පෞරුෂත්වයක් ඇති උත්තම කියන අර්ථය. උත්තම දමණයෙන් හැසිරෙන කෙනා හැසිරෙන කෙනා උත්තම දමණි ලෝක සත්‍යය උත්තම දමණයටපත් කිරීමට හැසිරෙන ස්වභාවයක් යම් කෙනෙක් තියෙනවා නම් ඒ ගුණය පුරිස ධමසාරති ගුණය. ඒ අධ්‍යක්ීම උන්වහන්සේට තියෙනවා. පුරිස ධමසාරති ගුණයේ අධ්‍යක්ීම ගැන කියනකොට පෙළෙනවා උන්වහන්සේට අෂ්ට සමාපatti ලාභීව අධ්‍යක්ීම තියෙනවා. ඒකත් පුරිස ධමසාරති ගුණේ විශේෂම ගුණයක්. ඒ මට්ටමල තියෙන ගුණය. උන්වහන්සේට ඕනකමක් තියෙනවා ඔය හැමතැනම සැරිසරාගෙන යන්නත් පුළුවන්. මානසික සැරිසරන්නත් පුළුවන්. ඒ ඒ ගුණ තුල, ඒ ඒ ස්වභාව තුල යථාර්ථය දකින්න. ඒතර මෙන්න මේ නිසාම ලෝක සත්‍යය මුලාවටපත් වෙලා තියෙන අවිද්‍යාවෙන් කුස්නාවෙන් යන්තන හොඳයි කියලා අල්ලගෙන තියනවා. හේතු ඵල ඇතුව පෙන්නලා දෙනවා ලෝක සත්‍යයට හිදි වෙන්නා වූ යථාර්ථය. අන්න ඒතර උන්වහන්සේ පුරිස ධම්මයේවත් පුරිස කියන උත්තර ධමනයේ සිද්ධ කළ කෙනා. එන ඇස කන දිව නාසය ශාරීරිය මන කියන මේ ඉන්ද්‍රිය හය තමයි দমনය කර ගැනීම උතුම দমনය. අන්නේ උතුම দমনය උන්වහන්සේට සිද්ධ වෙලා තියෙන නිසා උන්වහන්සේ පුරිස ධම්මසාරදී කියන ගුණයට ඇතුළත්. එතකොට අනුත්තරව පුරිස ධම්මසාරදී. අනුත්තරව පුරිස ධම්මසාරදී කියන්නේ. නිකම් පුරිස ධම්මසාරදී නෙමෙයි. අනුත්තරයි කියලා කියන්නේ අති උත්තර ශ්‍රේෂ්ඨම দমনයටපත් වුණා. ඒ දිහා দমনය කරන්න ඉන්ද්‍රියක් නැහැ. ඇතකන දිවනාසයේ ශරීරයේ යම් තාක් দমনය කළ යුතුද? ඒ තාක් দমনය කරලා ඉවරයි රහතන් වහන්සේ. ලෝතර බුදුරජාණන් වහන්සේ වාසනා ක්ලේශයිතව দমনය කරපු උත්තරදී. ඒ වාසනා ක්ලේශය দমনය කරගන්න අරිහත්යේදී බැරි වුණා. සසල ගමනට හේතුකාරක වන යම්කිසි නොදැමුණුකමක් ඇති. ඒ සියල්ල দমনය කරලා ඉවරයි. ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා, මන නිසා. සසල ගමනට හේතු වන යම් අසංවරයක් තිබුණා. උන්වහන්සේ ඒක දමනය කරලා ඉවරයි. එයා උන්වහන්සේ උත්තරම දමනය සිද්ධ කරගත්ත කෙනෙක් හැටියට සඳහා වෙනවා. මෙන්න මේ ගුණය අනුත්තරෝ පුරිස ධම්මසාරදී කියන ගුණයට ඇතුළත්. එතකොට ඊළඟින් ලෝක විදූ කියන ගුණය. ලෝකයේ පිළිබඳ යම් විද්‍යාවක් දැනගත යුතුද? ලෝකේ දැක්කා, ලෝකයේ හේතුව දැක්කා, ලෝක නිරෝධය දැක්කා, ලෝක නිරෝධ මාර්ගය දැක්කා. ඔයින් එහා දැනගත යුතු දෙයක් නැහැ. ලෝකේ පිළිබඳ දැනගත්ත ඉතින් විද්‍යාවක් ඇත්නම් ওই ටිකයි දැනගන්න. ලෝකේ පිළිබඳ චතුරාර්ය සත්‍යය තමයි දැනගත්තා නම් ඒ දැනීම පූර්ණ කරා නම් උන්වහන්සේගේ ගමන ඉවරයි. ලෝකය පිළිබඳ සම්බන්ධතාවය ඉවරයි ලෝකෝත්තරයි. අන්න ඒ නිසා උන්වහන්සේ ලෝක විදූ කියන ගුණයට ඇතුළත් වෙනවා. ලෝකය පිළිබඳ දැනගත්තේ විද්‍යාව දැකලා ඉවරයි. විද බැලිය යුතු හරියක් තියෙනවා විද බලලා ඉවරයි. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් පූර්ණව දැකලා තියෙනවා. මෙන්න මේ ගුණය නිසා උන්වහන්සේ ලෝකවිදූ කියන ගුණයට ඇතුළත්. ඒ සුගත කියන ගුණය අනික. නිවන සූ කියන වචනේ පෙන්නේ සුවේ සාන්තිය. නැත්නම් නිවන. නිවනට පූර්ණ වශයෙන් පත් වෙලා ඉවරයි උන්වහන්සේ. අරිහත්ත්වයටපත් වුණා. පත්‍යයේදී යම් ගුණයක් ඇද්ද ඒ නිවන් ගුණය. අන්න එතෙන්ද පත්වීම පූර්ණ නිසා උන්වහන්සේ සුගත කියන ගුණය හඳුන්වනවා. එයින් අර ਸਰව සම්පූර්ණයි බුදු පියාණන් වහන්සේ. සසර ගමන ඈතර කිරීමට අවශ්‍ය කරන ප්‍රමාණය සම්පූර්ණයි රහතන් වහන්සේ. අපිට අවශ්‍ය වෙන්නේ සසර දුක කෙලවර කිරීම. ප්‍රයෝජනෙ සඳහා තියෙන යමක් දැනගත යුතු නම් ලෝකයේ පිළිබඳ ඒක දැනගෙන ඉවරයි. ලෝකයේ පිළිබඳ යම් විද්‍යාව දැනගැනීමෙන් ලෝකයෙන් ඈතර වෙන්න ලෝකෝත්තර භාවයටපත් වෙන්න අවශ්‍ය නැහැ. ඒ ටික දැනගෙන ඉවර නිසා උන්වහන්සේ ලෝකවිදූ කියන ගුණයට ඇතුළත්. ඒ වගේම මේ ඒ වගේම මේ මාර්ගය ආපු නිසා සුවගත වීමේ යම් තරමක් දුර තියනවාද? එතෙන්ටපත් වෙලා ඉවරයි. එහෙනම් නිවන් සුවයටපත් වෙලා ඉවර නිසා. උන්වහන්සේ සුගත කියන ගුණයටත් ඇතුළත්. ඒතර උන්වහන්සේ යම් විද්‍යාවක් දැනගත යුතුද ලෝකය ගැන? අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැකලා චතු දුක්ඛාර සත්‍ය දුක්ඛ සමුදාය සත්‍ය දුක්ඛ නිරෝධාර සත්‍ය දුක්ඛ නිරෝධගාමිනී පරිපදා ආර්ය සත්‍ය කියන්නේ. මෙන්න මේ ටික දැකලා ඉවර නිසා යම් විද්‍යාවකින් සම්පූර්ණද උන්වහන්සේ එකෙන් සම්පූර්ණ. සසර ගමන එතර කිරීම සඳහා යම් විද්‍යාවක් දැරිය යුතුද ඒ විද්‍යාවෙන් පූර්ණයි. ඒ විද්‍යාව යම් තරමක් පූර්ණ වුණාද සංවරත්තේ පූර්ණ නිසා චරණ ගුණ ධර්ම පූර්ණයි. දැන් උන්වහන්සේ විද්‍යාචරණ සම්පන්න කියන ගුණෙත් ඇතුළත්. එහෙනම් උන්වහන්සේ සම්මා සම්බුද්ධ කියන ගුණයටත් ඇතුළත්. සං කියන්නේ මේ ලෝක එකතු. සං මා කියලා කියන්නේ මේ ලෝක එකතුවේ මිදුණා. සංභූ කියන වචනේ කියන්නේ මේ ලෝකේ එකතු වීම එහෙනම් එකතුව පහළ කිරීම සංභූ. උද්දස්ස කියන්නේ උදුරා දැමීම. ලෝකේ පහළ වීම උදුරා දැමු ලෝකේ පිළ ලෝකයෙන් මිදුන ගුණ ධර්මයක් තියෙනවා මේකට කියනවා සම්මා සම්බුද්ධ ගුණය. උන්වහන්සේ මේ ගුණෙනුත් යුක්තයි. ඒක එතෙන්ටපත් උන්වහන්සේට අනික් අයට රහසක් වෙලා තිබෙන මේ ලෝකේ ප්‍රියයි මනාපයි හොඳ දෙයක් තියෙනවාද කියනවා ප්‍රශ්න 61ක්වත් නැහැ. ඒ රහස් සියල්ලම උන්වහන්සේ තිබෙන උන්වහන්සේ අරහා බවට පත් වුණා. අරහා. උන්වහන්සේ රහස් නැහැ. රහස් ජයගත්තා. රහසක් වෙලා තියෙන තාකා ලෝක සත්‍යය මුලාව තුල හැරිසරුවා. උන්වහන්සේ රහස අත්කරගත්ත නිසා රහස දැනගත්ත නිසා ඊටත් අලා උන්වහන්සේට අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ලෝකේ හැටි තරන්න හේතු වෙන රහසක් ඉතුරු වෙලා නැහැ. එසා උන්වහන්සේ අරහං කියන ගුණයට ඇතුළත් වෙනවා. බුද්ධ කියන ගුණයටපත් වෙනකොට මේ නවයම පූර්ණ වෙලා ඉවරයි. මෙන්න මේ ගති ලක්ෂණේ රහතන් වහන්සේට තියෙන නිසා රහතන් වහන්සේට ඔය කියන ශ්‍රාවකීක් වශයෙන් අවබෝධ කළ තියම් බුදු ගුණයක් ඇද්ද? පත්තියේ තියම් බුදු ගුණයක් ඇද්ද? ඒ ගුණයට උන්වහන්සේපත් වීමෙන් බුදු සරණ පූර්ණ කරපු දාට අරිහත්යෙන් පූර්ණයි. ඒ උන්වහන්සේ සූවිසි ගුණයන්ගෙන් යුක්තයි කියන්නේ. ඔයගේ තේරුම් ගත්තාම බුදු ගුණ තුලින් අවබෝධය පූර්ණ කරගන්න ඇති තේරුම් ගන්න. මෙතන ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ තව ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම එකක් මේ දේවත්වය කියන එක සැප ඇති තැනක් හැටියටත් ඒ අපාය දුක් ඇති තැනක් හැටියටත් මේ විදිහට විග්‍රහ කරනකොට සැපතට හිත හිටලා හිටන් දේවත්වයේ පිළිබඳව ආසාවක් ඇති වෙන්න පුළුවන් නේද කියන එකක් අහනවා. එද දේවත්වයේ අනිත්‍යතාවය පිළිබඳව විස්තරාත්මකව ඒ වගේම වර්තමානයේ උදාහරණ සහිතව විස්තරයක් කරලා දෙන්න කියන එකයි මේ ඉල්ලීම කරනවා. අපාය පිළිබඳවත් ඒ වගේ විස්තරයක් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. දැන් මේ සැප දුක කියලා මේ සම්මතියක් තියෙනවා ලෝක සම්මතිය. අපි ලෝක සම්මතිය ලෝක සම්මතිය වශයෙන් කතා කරන්න ඕනේ ආර්ය ධර්මයේ ආර්ය ධර්මයේ හැටියට දකින්න ඕනේ. ඒකයි මේකේ තියෙන වෙනස. දැන් බුදුරන් වහන්සේ දේශනා කරනවා ලෝකයේ යම්කිසි ඉෂ්ට ප්‍රියභාවයක් නැත්නම් සැප ස්වභාවයක් දකින්න නැත්නම් ලෝක සත්‍යය සැරි කරන්නේ නැහැ. ඒ වගේම මේක හැඟවුණු දුකක් තියෙනවා. ඒක දැක්කේ නැත්නම් ලෝකෙ මිදෙන්නේ නැහැ. තපපස්සෙම ඉන්නවා. කැප නැත්නම් සැරිසරන්නෙත් නැහැ. ඒකේ ආදීනවයක් හැඟෙවිලා තියෙනවා. ඒක දැක්කේ නැත්නම් මිදෙන්නේ නැහැ. ඒක නෑ කිව්වොත් එහෙම. ලෝක සම්මතියට විරුද්ධයි. ලෝක සම්මතිය ලෝක සම්මතිය ආදීන්ම කතා කරලා පෙන්නන්න ඕන. දේවත්වයේ දුක් සහිතයි කියලා කිව්වහම අද මිනිස්සු ප්‍රශ්නයක් නගනවා දුක නම් මිනිස්සු ඇයි ඒක ඉපදින්නේ? ඇයි ඒකට කැමති? අර සියල්ල දුකයි කියලා එක්තරා විසුණු වහන්සේ නම ධර්මයක් දේශනා කරන්න කියලා කයි මොෝරිය එහෙම කිව්වේ. කියලා බුදුන් වහන්සේ. මේ ලෝකයේ සැප ස්වභාවයක්, ප්‍රිය ස්වභාවයක් නැත්නම් ලෝක සත්‍යය සැරිසරනවා. ඉතින් මේකේ ආදීනවයක් නොතිබුණා නම් මේකෙන් මිදෙනවා. මේ දෙකම තියෙනවා නිවිද්‍යාමානයි. මේ ආස්වාදී ආස්වාදී හැටියට දකින්න ඕනේ ආදීනවේ ආදීනවේ හැටියට දකින්න ඕනේ. අන්න ආදීනවේ නොදැකීම තමයි ලෝක සත්‍යයට ආස්වාදී බැඳින්න හේතුව. හැඟවිලා තියෙන්නේ ආදීනවේ. මතු පිටට එන ආස්වාදේ. මතු පිටට එන ආස්වාදයේ පස්සේ ගිහින් තමයි හැඟවිලා තියෙන ආදීනවේට ගෝචර වෙන්න වෙන්නේ. ලෝක සත්‍යයේ වෘද්ධක් තියෙන්නේ ආදීනවේ නිතරම ආස්වාදයේ නිතර මතු කර කර බලනවා. ආදීනවේ ගැන බලන්නේ නැහැ විමර්ශනය කරන්නේ. මේ නිසා තමයි ලෝක සත්‍ය ආස්වාදයට කොටු වෙලා ආදී විදිහට ආදීන වේද ගෝචර වෙන්නේ. ආස්වාදයට ඇතුළට ගිහිල්ලා. බුදුරන් වහන්සේ දේශනා කළේ ආස්වාදී නෑ කියන්න එපා. ඒකවල මිනිස්සු රැවටෙනවා. ඒක තරම දැනගන්න. හැබැයි ආස්වාදී පස්සේ ගියහම කෝතර වෙන ආදීනමයක් දැනගන්න. ආදීනවේ 99. හැබැයි 99ක් ආදීනව හඟවන්න ඒක ආස්වාදීට පුළුවන්කමක් තියෙනවා. ආදීනවේ වෙනෙහි නොකරන නිසා. අවිද්‍යාවේ තෘෂ්ණාවේ කඩතුරාවෙන් වහලා තියෙනවා කියන්නේ ඕකයි. යමක් වහලා තියෙනවා නම් වහපු එකේ පිටින් තියෙන එක පේනවා නිකන්. ඇතුලේ තියෙන දේ පේන්නේ. බෝම්බයක් වහලා ලස්සන විසිතුරු මල් වැල දාපු දෙකකින් වහලා තියන්න පුළුවන්. වහපු එක පේන්නේ නැහැ උඩින් තියෙන වහලා තියෙන වැස්ම පේනවා. වැස්ම ආස්වාදී නම් වහලා තියෙන බෝම්බේ ආදීනේ. හැබැයි ආදීනේ බෝම්බේ අපි මේ ලස්සන වහලා තියෙන එක දැකනන් ලස්සන වල අතපත ගන්න සත්‍ය පලාතර යන්නේ නැහැ. මේක මහා මර උගුලා කියලා දකින්න. මේකට කොටු කරන්න දාපු ආස්වාදි තමයි මේ ලස්සනට මල් වැඩ දාලා හදපු මේ උඩි වහලා තියෙන හෙද්ද කියලා දකින්න. මේක මහා කපටිකමක් මහා නූල් සූත්‍රයක් කියලා දකින්න. අන්න ඒ වගේ මේ ලෝකයේ තුල ප්‍රියයි මනාපයි යහපතයි සුන්දරයි කියන දේකි කඩතුරාවෝ විශාල ආදීනයක් වහලා තියෙනවා. වැස්ම ඇරලා බලන දක්ෂතාවයක් නැති නිසා ලෝක සත්‍යය ආස්වාදයට කොටු වෙනවා. ආස්වාදයේ බලාපොරොත්තුෙන් ඒ පස්සේ යනවා. ලස්සන කරව විදපැත්ත වගේම ගොරෝසු අතුල් පැත්තකුත් තියෙනවා. අතුල් පැත්ත අහක් කරලා මට මේ පිටපැත්ත විතරක් දෙන්න කිව්වොත් එහෙම ගන්න බැහැ. මොකද මේ වස්තුවේ ඇතුල් පැත්තක් තියෙනවා පිට පැත්තක් තියෙනවා. හොඳ පිටක් වාගේම කර පිටක් තියෙනවා. රෙද්දේ කර පිට අඳුරුයි. හොඳ පැත්ත මල් වැඩ දාලා ලස්සන කරලා තියෙනවා. මට අඳුරු කර අඳුරු තියෙන කළු පැත්ත එපා. ඔය හොඳ පැත්ත විතරක් දෙන්න කිව්වොත් එහෙම රෙද්දක් ගන්න බෑ. ලස්සන බල රෙද්ද ගන්න ගියාම කර පිටත් එකම ඕනේ ගන්න හොඳ වෙන්නේ. මොකද ඒකට වැලිච්ච අනිත් පැත්ත ඒකෙම කොටසක් නිසා. මෙන්න මේක සැප සම්පත් කියන යමක් යම් තැනක තියෙනවා නම් දුක් කරදර කියන ඒවා ඒකේ අභ්‍යක්තිය වෙහිලා. ඒක පේන්නේ නැති හරිය. මේ ලෝක සත්‍යය යමක යමකින් සැප සම්පත් කියලා හොයනකොට ඒකේ තියෙන අඳුර උඩ වැහිලා නිසා. අවිද්‍යාවෙන් කරන පින්වල ස්වභාවයත් ඔන්න ඔයවායි. දැන් ලෞකිකත්වයේ සුක්ඛං සුක්ඛ විපාකං කියලා පේන්නේ සුදු සහ සුදු විපාක කියලා පේන්නේ. අය විපාකයේ පිටින් පේන්නේ පැත්ත පෙන්වන්නයි. දැන් මේ සියලුම ඇස දුකයි කන දුකයි නාසය දුකයි ආදි වශයෙන් පෙන්නකොට මේක සැප පැත්තකුත් තියනවා කියලා ඉස්සර පෙන්නවා නේද කියලා බුදුරන් වහන්සේ ඒක වික්ෂුන් වහන්සේටම අහනවා. ඒ සැප පැත්ත නොකිය මෙතන දුක පැත්ත විතරක් කියන්නේ මොකද කියලා අහනවා. මේ බුදුරන් වහන්සේ දේශනා කරන දුක් පැත්ත උපනංග වල පෙන්වන්න ඕන නිසා මේ සැප පැත්ත නොකිය ඒක දුක් පැත්ත ගැන බලන්න කිව්වා. මොකද සැප පැත්ත බලන්න යන එක මුලාවටපත් වෙන පැත්තක් වෙනවා. යථාර්ථය වැහෙනවා. නිසා ඒ හැම එකකම තියෙන දුක බලන්න තියෙන ක්‍රමයක් වෙන්නේ. කොච්චර සැපද ප්‍රියමනාපයෙන් තිබුණා. ඒක කැමැතිසේ නැත්නම්. ඒකෙන් සැප එනවද කියලා අහන. ඒ ප්‍රියමනාපයෙන් නේද දුක ගෙන දුන්නේ. මෙන්න මේ අර්ථයේ මේ සියල්ල දුකයි කියන එක හරි. හැබැයි මේක දහම් තේරුම් ගත්ත කෙනා මෙතෙන්ද වහිනවා මිස. තේරුම් නොගත්ත කෙනාට එකපාර කියන්න ගියොත් මේ සියල්ල දුකයි කියලා. ලෝක සත්‍යය ඒකේ මුලාවටපත් වෙනවා. පිනිපිනි කියන සැපත තියේදී ඇයි මේ සියල්ල දුකයි කියන්නේ. සත්‍යක බුදුරන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්න ගිහිල්ලා ඉස්සෙල්ලාම ගියේ ගෝලෙක් ළඟට. ඒ කියන්නේ ශ්‍රාවකයන් වහන්සේ නමක් ළඟට. විසුණු වහන්සේ නමක් ළඟට ගිහිල්ලා බුදුරන් වහන්සේගේ අදහස ඇහුවා. දුකයි කිව්ව ගාම ওই ප්‍රශ්නේ දාන බව දන්න ඒ හාමුදුරුවෝ. බවත් ගෞතමයන් වහන්සේ ඔබලා හික්මාන දුන්න ධර්මයේ මට කියන්න කිව්වා. යමක් අනිත්‍ය නම් යමක් අනාත්ම නම් ඒක අත්හරිනවා. යමක් දුක නම් කියන වචනේ නොකිය කිව්වා. තථාගතයන් වහන්සේ අපිට මෙහෙම ධර්මයක් දේශනා කළා. යමක් අනිත්‍ය නම් යමක් අනාත්ම නම් ඒක වැඩක් නෑ කියලා තේරුම් ගන්න. අල්ලගන්න බලා හිටව කොන අහුන්නේ. කෙනි කෙනි තියෙන සැපතියෙදි ඒක දුකයි කියන්නේ මොන මෝලියද කියන වචනේ අහන්නයි බලාපොරොත්තු වෙන්නේ. දහම් අවබෝධයක් නැති අර අනිකිරුව අර මේ කාලේ හිටපු තවත් ඔය රජවරු හිටියා රාජකුමාරයෝ හිටියා ඔය ලිච්ඡවි රාජකුමාරවරු ඔයගොල්ලෝ යථාර්ථය දන්නේ නැහැ ඒගොල්ලෝ මේ සුන්දර ලෝකෙට මත් වෙලා හිටපු අය දැන් ඒගොල්ලෝ තරගෙන තමයි සාක්ෂියට අරගෙන ගියා හාමුදුරුවන්ට මේ අය දුකයි කියලා කිව්වනම් එහෙම ඒගොල්ලන්ට කියන කොහොමද ඇත්තද කියන්නේ ඔයාලට කොහොමද වැටහෙන්නේ ඔය වචනේ අහන්න ඒ නිසා ඒ tie නොකිය යමක් අනිච්ච නම් යමක් අනත්ත නම් ඒක අත්හරින්න අර කියනෝ කියන්නේ. එනට එයා අහලා තියෙනවා මේ බුදුරන් වහන්සේ අනිත්‍යයක දුකයි කියන කැලු කියා තියෙන බව. ආ දැන් ඔය කැලල දැන් අල්ලගෙන වෙන ක්‍රමයක් තියෙනවා. මොකද්ද? දැන් බුදුරන් වහන්සේගෙන් අහන යමක් අනිත්‍ය නම් යමක් දුක නම් යමක් අනත නම් කිව ගාම ආ කැලලක් අත්තලා ගෝලියෝ කියනවා. නායකයා එකක් කියනවා ගෝලියෝ තව එකක් කියනවා පරස්පරයි. ඔය වචනේ කියන්නේ බලාපොරොත්තු. බුදුරන් වහන්සේ ගහපහ බුදුරන් වහන්සේ ඒ කාරණේ දන්නා උන්වහන්සේ අමුතු කියා දෙන්න දෙයක් නෑ. යමක් අනිත්‍ය නම් යමක් අත අනත්ත නම් ඒක අතාරින්න. ඒ જાතියෙන් ප්‍රශ්නයකට උත්තරේ දුන්නා. එතනින් මේක අල්ලගන්න බැරුව ගියා. ඒක දුක නම් කියන වචනේ එතන නොකිව්වේ අර අන්ධ බාල කෘතඥ පුද්ගලයාට සැපයි කියලා පේන මේ සංඥාවට දුක කැල්ල දැම්මොත් එහෙම. ਉਹ මුලා වෙනවට තේරුම් ගන්න බැරුව යනවා. නමුත් ඊට පස්සේ එයාගෙන් අහන්න පටන් ගත්තා. ඔබ කියන්නේ දැන් යමක් අනිච්ච නම්. ඒ කියන්නේ මොකද කියන්නේ? <coughs> දැන් ඔබේ අතපය, ඔබේ ඇඟ කඳ ওই විදිහට තියෙනවා. ඔය හැම රැලි වැඩෙනවට, වයසට යනවට ඔබ කැමතිද? මම කැමති නෑ කියන්නේ සිද්ධ වුණේ. දැන් ඔබ බලාපොරොත්තු වෙන ආධිපත්‍යයක් ඉතුරු සම්පත් තියෙනවා. ඔය ඉන්න ලිච්ඡවි රජදරුවන්ට හිතුනොත් එහෙම. ඔබ මේ හතේ නිරවලා. ඔබේ ආධිපත්‍යය අරගන්න. වෙයිද? බෑ කියන්නේ විදිහක් නැහැ. බෑ වෙයි යකෝ බැරි. අපි කවුරු කියලා හිතාගන්න. එතින් ප්‍රශ්නයක් එනවා. පුළුවන් කියන්නේ කිව්වොත් එහෙම කැමැතිය තියනවා. එහෙනම් කැමැතිය පවතිනවා. ඒක අහන්න. දැන් මේ වගේ අවස්ථාවක ඔබතෝකෝ ටික ප්‍රශ්නයකට වුණ දෙන්න සිද්ධ වෙනා එදා අර කියන සත්‍යක. නමුත් අන්තිමට සක්‍ර දේවේන්ද්‍රයා පවා සාක්ෂ වෙසක් මවාගෙන උත්තර දීපිය කියලා එයාට පේන්න කෙනී හිරියා බය ගැන්නුවා. ඒකට උත්තරයක් දෙන්න. දැන් උත්තරේ හරියට දෙන්න ඕනේ. පරිණ යකිලිම කිව්වා මම කැමති නෑ. කැමති නැත් දේවල් ලෝකේ තියෙනවා. මේ සිද්ධ වෙන දා කොච්චර ප්‍රියමනාප වුණා කැමති නෑ. ඔය ප්‍රියමනාප දෙයකට කරන දෙයකට කැමතිසේ සිද්ධ නොවෙනා නම් ඔබට දුකද සැපද? එයාගෙන් උත්තරේ ගන්න. ඒකට සැපයි කියන්න බැරි නිසා එයා කිව්වා දුකයි කියලා. <laughs> මේ බුදුරන් වහන්සේගෙන් උත්තරය ගන්න කියලා ප්‍රශ්නේ අහන්න බලා හිටියේ. නම බුදුරන් වහන්සේ උත්තරේ ගත්තේ යාගෙන්මයි. ධර්මානුකූල උත්තරේ පෙනිපෙනී තියෙද්දි. අර කණ්ඩ හිතනහම කබරගෝයා තලගෝයා කරනවා කියන එක කතාවක් තියෙන්නේ. ඒ වගේ මිනිස්සු ඒකෙන් ගන්න බලාපොරොත්තු වෙනවා සැපයි කියන වචනේ අරගෙන ඒක ඒක තර්කවාදීට ගෝචර කරගන්න හදනවා. ඒ නිසා මූල ධර්මයේ තේරුම් ගන්නකම් සියල්ල දුකයි කියන වචනේ කිව්වේ. එහෙම දේශනා කළේ නෑ. අන්‍යයන් මේ ලෝක සම්මතය තුල තිබෙන යම්කිසි සැප ස්වභාවයක් තියෙන යමකින්ද? ඒක ලැබෙන්නේ කුමකින්ද? ඒවට කියවා සුඛං සුඛ විපාක. සුදු සහ සුදු විපාක. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නයක් අහනවා. ධම්ම අවබෝධය. හොඳයි සුදු සහ සුදු විපාක වශයෙන් යමක් ලැබුවා නම් ඒක ඔබ කැමතිසේ පවතිනවාද? ඒතර කියන කැමතිසේ පවතින්නේ නැහැ. ඒ කැමැතියේ පවතින නම් ඒ සුදු සහ සුදු විපාකය පස්සේ ගිහින් ඔබට වැඩක් වෙනවාද? එතකොට තමන්ට තීරණයක් දෙන්න නෑ. ඒ පස්සේ සුදු වුණා සුදු විපාක පස්සේ ගියත් වැඩක් නෑ. අන්න දහම අවබෝධය තම අතුලින් නෑ කියලා. දැන් තර්ක කරන්න විදිහක් නෑ. වාද කරන්න දෙයක් ඇති වෙලා නෑ. මෙන්න මේ වගේ දැන් මෙතෙන්දී අපි අහන්න ඕනේ. අපි දෙවියෝ වෙලා නැද්ද? ඔය සුඛං සුඛ විපාකං කියන දේ පත් වෙලා නැද්ද? සුදු සහ සුදු විපාක ලැබලා තියෙනවා. හෝ දැන් ඒවා. ඔබ කරපු එක හෝ කරපු එකේ ප්‍රතිඵලය හෝ හෝ. ඒක ගෙවුණා. ඒ කරපු දේ හෝ කරපු දේක ප්‍රතිඵලය ආයිත් ඔබට තියනවා දැව එකක් ගොඩ නැගුවේ නැති. නෑ ගෙවිච්ච එක ආයේ ඉන්නේ නෑ. එන් නව දෙයක් ආයි ගොඩ නැගුවා තමයි ආයතරයක් එකේ ඉන්නේ. ගොඩ නැගුවට මොකද වෙන්නේ? ආයතරයක් අර ඉස්සරහින් එකට වෙන එක වගේම ගෙවිලා යනවා. එහෙනම් එහි මෙයා හොඳද? සුදුණා සුදු විපාකුණා හොඳද? ආන් ඒතර නිගමනය දහම් නිගමනයක් දෙන්න වෙනවා. සුදු උනත් සුදු විපාකයක් උනත් කැමැතිසේ අනිත්‍යයි. යමක් කැමැතිසේ නැත්නම් කොච්චර සුද්ධ එකක් වුණත් ඒ හේතුවෙම දුක වෙන්න සිද්ධ වෙනවා. තැසුමක් නෙමෙයි දෙන්නේ අසහනයක් එකෙන් දෙනවනම්. ඊළඟ ලස්සන එක පස්සේ හොඳ එක පස්සේ යන්න ගිහිල්ලා අසහනයටපත් වෙන්න එනනම් ඒක හරයක් තියෙනවා. එහෙනම් ඒකෙත් හරයක්. එහෙනම් ගන්න තීරණය මොකක්ද? කළු එක කොහොමත් හරියක් නැහැ සුදු එකෙත් හරියක් නැහැ නේද කළු එකයි සුදු එකයි දෙකම අත්හැරලා දාන එක වෙනුවක් කරා අන්න ප්‍රතිඵලය අන්න යථාබෝධේ තීරණයට ඕක ධර්මයේ තුලින් ඕක වෙන්දලා දෙනවා මිස ඒ නේද ලෝකයේ තියෙන ප්‍රියමනාපේ නැහැ කියලා කියත් එහෙම ඒක තර්කයට ගන්න ඒක හොඳයි කියලා කියොත් ලෝක සත්‍යයක බැඳෙනවා මෙහෙම ස්වභාවයක් තියෙනවා ඒක නැත්තිනේ එතකොට ලෝකය තර්ක කරන්න විදිහක් පෙනිපෙනී තියෙන සැපත නෑ කිව්වා කියලා කියන්නේ. නෑ පෙනිපෙනී තියෙන සැපත සැපතක් හැටියට තියෙනවා. හැබැයි ඒක ධර්මානුකූලව බලන්න ඒක තමන්ට යමක් තේරෙයි. සැපයි කියන ගඳ සුදුසු. සැප නෑ කිව්වේ නෑ. ඒ සැපත මමත්වයෙන් අල්ලන්න සුදුසුද? වටිනවා කියලා ගන්න සුදුසුද? සැප නෑ කිව්වනම් එහෙම ලෝක සත්‍යය මුරාටපත් වෙනවා. නෑ එහෙම සැපතාව ලෝකේ විද්‍යාමානයි. ඒක අල්ලන්න සුදුසුද? මෙන්න මේ හේතුව. එතකොට නිගමනය කරනවා ඒ සපත අල්ලන්න සුදුසු නෑ. කවුද ඔක කිව්වේ? මටම තේරුණා. ඔය උත්තරේ දෙනවා නම් දැන් කාට විරුද්ධව කතා කරන්නේ? මෙන්න මේ අනුව තමයි දකින්න ඕනේ. ඒ කියන කාරණේ මොකද්ද කියන්නේ? දේවත්වයේ බ්‍රහ්මත්වයේ කියන ඒවා ඒ ඒ අවස්ථාවේ ඉන්නකම් ඒ ඒ අවස්ථාවේදී වැඩිපුර මතු කරලා දෙනවා උපමට්ටම. ඉතින් අපි ලෝක සම්මතයෙන් කතා කරනවා. හරි ලස්සන පුද්ගලයා. කාට හරි කියනවා. දැන් මොකෙන්ද කිව්වේ? පිටින් වහලා තියෙන හංකරින් කිව්වා මිසක් ඇතුලෙන් කිව්වද? ඇතුලෙන් ලිට ඇදලා ලස්සන හෝ ඇතුලේ කැලිය ලස්සන නැව රමනවා කියන්නේ. පිටින් හදලා තියෙන උපමට්ටම් හංකඩේ මුල් කරගෙන. පුද්ගලයා හරි ලස්සනයි කියන්නේ. එතන පටන්ගෙන ඇතුලේ ඔක්කොම තියෙන කැතේ ඒවා. වහලා තිබෙන අර පොඩි පොට්ටකින් කුරුට්ටකින් වහලා තිබුණ පිටි. ඒකෙන් තමයි අපි ලස්සන නිගමනය. ඉන් ඒ ලස්සන පේන එක නැද්ද ඇහුවෝ. නෑ කිව්වොත් එහෙම මිනිස්සුන් අනේ පිනි පිනි තියෙන ලස්සනටයි නෑ කියන්නේ කිව්වා. එහෙම එකක් තියෙනවා. ඒක ඇතුලේ මොනවද තියෙන්නේ? පුරුවකින් හැවැත්ටි වෙන්න තියෙන එකක් කිව්වා. ඒකේ අභ්‍යන්තරයත් බලන්න කිව්වා. ඒකත් ලස්සනයි. ඒක කැතයි. කැට ගොඩක් ලස්සනකින් වහලා තියනවා කිව්වොත් කේලේ තියෙන ලස්සන නෑ කිව්වේ. ඒක ලස්සනකින් වහගෙන අර ගොඩටම ලස්සනයි කිව්වොත් කියන. ඒක මුලාවෙන් කිව්ව කතාවක්ද නැත්නම් සත්‍යයක්ද කියලා හිතුවා. ඔබ උත්තරයක් දෙන්න කිව්ව මොනවද දෙන්නේ? ඒ ලස්සනයි කියලා අපි හිතා ඉන්නේ පිටින් පෙච්ච එකට හැවිච්ච මුල ඇත් කුණු ගොලකටයි. යථාර්ථය ඒකයි. ලස්සන කියන එකක් නැද්ද එතන තිබුණා. ඒකේ තමයි වහලා තිබුණේ. ඒ ලස්සන කියන එක ගැටද? ලස්සන කියන එක ගැට වෙන්නේ කොහොමද? ඒක ආසාවේ. ආසාවේ ආසාවේ හැටියට දකින්න ආදීනවේ ආදීනවේ හැටියට දකින්න. එතන රැවටෙන්නේ. රැවටුනේ නැතුවම දකින්නවා. ආස්වාද මාත්‍රයේට ආදීනව දහස් ගාණක්. ආස්වාද මාත්‍රයකින් වහලා. මෙන්න මේක විද්‍යාමාන කළා මතු කරලා ගත්තොත් බොරුවකට රැවටුණාද? ඇත්ත දැක්කද? බොරුවට රැවටුන්නේ නැහැ ඇත්ත දැක්කා. ඇත්ත දැක්කාම ආපු නිගමනයක් ආවනම් ඒක හැවටුමක් බොරුවට හැරట్లా ඉන්නේ නිගමනයි සත්‍යය දැකලා ඉන්නේ නිගමනයි දෙකෙන් කොයි නිගමනේ හරිද බොරුවට හැරట్లా ගත නිගමනේ හරිද සත්‍යය දැකලා ගත නිගමනේ හරිද ඇහුවේ සත්‍යය දැකලා ගත නිගමනේ හරි කියන්නේ උත්තරේ දෙන්න වෙනවා එහෙනම් බුදුදහම කියන්නේ හැවටිල්ලක් සත්‍යය දැකලා ගන්න නිගමනේ හැවටුමක් මේ සත්‍යය දැකලා ගන්න නිගමනේ කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. තම තමන්ගේ මනසෙන් තමන් සත්‍යය දකින්න ඕනේ. ඒක තම තමන් සතු දෙයක්. එහෙනම් මේ නිගමනේ කාටවත් උරුම වෙලා කාටවත් ගැටි වෙලා ගත් එකක් නෙමෙයි. තමන් දැකලා ගත් එකක්. දැන් තමන් දැකලා ගත්ත සත්‍යයේ නිගමනේ නම් ඒක බොරුවක් නෙමෙයි. එහෙනම් අපි බොරුවට හැවටලා නැහැ. එහෙනම් බුදුදහම බොරුවට හවත්න එකක් නෙමෙයි කියන්නේ ඒකයි. අන්න දැනගන්න ක්‍රමය. ඉතින් මේ ක්‍රමයේදී දකින්න ඕනේ. ආස්වාදයේ ආස්වාදයේ හැටියට පෙන්වන්න ඕනේ. පිනේ වටිනාකම නෑ පිනේ පෙන්වන්නා වූ යම්කිසි ස්වභාවයේ පිනේ ස්වභාවයේ හැටියට පෙන්වන්න ඕනේ. පාපේ ස්වභාවයේ පාපේ ස්වභාවයේ හැටියට පෙන්වන්න ඕනේ. මේ දෙකෙම යථාර්ථය දකින්න ඕනේ. අන්න එතකොට එක තැනකවත් හැවටිලක් නැහැ. කාටවත් තර්කවාද කරන්න ඉඩකුත් නැහැ අතක් ආව කරා. ඒ ක්‍රමයටයි දැනගන්න ඕනේ. අනන්ත අප්‍රමාණ සංසාරේ අපි දෙවියෙක් වෙන්න කෙරුවෝ කින් බැලුවෝ. සුචරිත බැලුවෝ. කෙලවරක් නෑ කරලා තියෙනවා. එයා ප්‍රතිඵලය වශයෙන් ලැබූ දේව අධ්‍යව කෙලවරක් නෑ. නමුත් අද එකක්වත් තියෙනවා. හොඳයි හොඳයි කියලා අපි වලපු. ඒ සුද්ධතාවයන් හැටියට පිනිච්ච. ඒවා දැකලා ඒව අඳුන කරලා ඒවෙන් ලබාගත ප්‍රතිඵලات ඉවර නම් ඒවත් ඉවර නම්. ඒ වැඩ පිළිල හරවන්න. තව තවත් අනුගමනය කරන්න සුසුසුයි. අපිට නිගමනයක් එනවා එහෙනම් සුසු නෑ. එහෙනම් දැන් අපි හැවයි කියන දෙන හිටියෙත් නෑ. කැතයි කියන දෙන හිටියෙත් නෑ. යමක යථාර්ථය දැක්කා. අන්න ඇත නැත කියන දෙක අයින් කරන්න ඕනේ. මේ පැවැත්ම තුල තියෙන දෙපැත්ත අයින් කරන්න ඕනේ. යථාර්ථය දකින්න ඕනේ. ඒතකොට තමයි යථාභෝධය ලැබෙන්නේ. එයා ලෝකේ පේන්න තියෙන ස්වභාවය මෙහෙමයි කියලා ඒක හිමෝ කියන්නේ. ලස්සනට පේන්න තියෙනවා. හැබැයි අභ්‍යන්තරේ මෙහෙම භයානකයි. මේ අභ්‍යන්තරයේ භයානක නිසා පිටින් පේන දේ ලස්සන කැතයි කියලා කියන්නේ කියොත් හරියන්නේ නැහැ. ඒතරයි මුලාවට හැවටෙනවා. භයානක අභ්‍යන්තරය ලස්සන ආටෝපයකින් වහලා. දැන් ඒක දකින්න ඕනේ. මේකතෝ තමයි ඉතින් යථාර්ථය දැක් ගන්න පුළුවන්.